සදරම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාළ මීරිකම මිනිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක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 භූත පුබ්බම් භික්ඛවේ අරකෝ නාම සත්තා අහෝති චිත්ත කරෝ කාමේසු විතරාගෝ අරකස්ස කෝපන භික්ඛවේ සත්තුනෝ අනේකානි ශාවක සතානි අහේසුං අරකෝ සත්තා ශාවකානං එවං ධම්මං දේසේති අප්පකම් බ්‍රාහ්මනා ජීවිතං manussානං පරිත්තං ලෞකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බෝතබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං තී ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් පින්වත්නි දැන් අද මේ පින්වත් පිරිස බලාපොරොත්තු සිටින්නේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කොට වදාරලා තිබෙනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං සුදුසු කාලයේහි බණ ඇසීම මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන ගෙන දෙන මංගල ධර්මයක් කියලා. දැන් මේ සුදුසු වේලාවක් ධර්ම ශ්‍රවණයට ඊට හේතුව තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මීට තුන් මාසයකට පෙර මිය පරලොව යන්නට යෙදුන නිමල් රාජපක්ෂ ඒ අද ධර්ම දේශනාවේ දායකත්වය ධර්ම ලබනේ දෙමටගොඩ පදිංචි සීතා පෙරේරා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා සිහිපත් කරලා ඒ වගේම නුවන් සංගීත ජනසායන දූ දරුවන් ඒ තමන්ගේ දයාබර පියතුමානම් සිහිපත් කරලා එය ප්‍රධාන කරගෙන මිය පරලෝ ගියපු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහායි මේ ධර්ම දේශනාව මේ විදිහට සිදු කරනු ලබන්නේ. ඒ නිසා මියගිය ඥාතීන්ට හිඳීමට පුණ්‍ය සංකල්පනාවන් හිතේ දරාගෙන මේ විදිහේ ස්වල්ප වේලාවකට හරි ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම දාන ආනිසංස අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වීම බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ ඒ සුදුසු කාලයේහි ධර්ම ශ්‍රවණය කිරීමක් හැටියට සලකන්නට පුළුවන්. ඉතින් Tamange කෙනෙක් මිය ගිහිල්ලා මාස 3ක් ගත වෙන වෙලාවේදී මේ විදිහට ධර්ම දේශනාවක් පවත්ලා හුඟා දෙනෙකුට බොහෝ දෙනෙකුට බණ අහන්නට අවස්ථාව ඉඩකඩ සලස්සලා දීම ඊටාම වැදගත් ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් පමණක් නෙමෙයි මේ බෞද්ධයා ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී බොහෝ දෙනෙක් බණ අහලා තමන්ගේ ජීවිතයට ඒ ධර්මයෙන් යම්කිසි ආభాසයක් ආලෝකයක් ධර්මඥානයක් ලබා ගන්නවා නම් ඒක ධර්මය දේශනා කිරීමෙහි දායකත්වයේ දරූ පින්නතුන්ට ඊටාම උතුම් ආනිසංස ලැබෙන පින්කමක් හැටියට කල්පනා කරගන්නට ඕනේ. ඉතින් ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් කියන මේ දෙකම නිවන් ලැබීමට තියෙන ඊටාම ප්‍රධාන දොරටු දෙකක් හැටියට හිතේ සබා ගන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්දක විඳ කියන සූත්‍රයේහි බණ දෙසීම පහසු දෙයක් නොවන බව දේශනා කොට වදාලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා ආනන්ද අනුන්ට ධර්ම දේශනා කිරීම පහසු දෙයක් නෙමෙයි. මොකද හේතුව අනුන්ට ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ කරුණු පහක් හිතේ දරාගෙන ධර්ම දේශනා කළ යුතුයි. ඒ බව සඳහන් වෙනවා පරේ සංහි ආනන්ද ධම්මෝ දේශෙන් තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරේසම් ධම්මං දේසේතබ්බෝ කියලා අනුන්ත බණ කියන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා කරුණු පහක් සිටේ තියාගෙන ධර්මය දේශනා කරන්න ඕනේ. ආනුකුබ්බී කතං කතෙස්සාමීති පරියාය දස්සාවි කතං කතෙස්සාමීති න අනුද්ධයතං පටිච්ච කතං කතෙස්සාමීති න ආමිත සංසාරෝ කතං කතෙස්සාමි ඉති පරේසං ධම්මං දේසේ සබ්බෝ අත්තානංච පරංච අනුපහච්ච කතං කතෙස්සාමි ඉති කියලා ඒ කරුණු පහ දක්වලා තිබෙනවා ඒ නිසා ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ යම් ධර්මයක් යම් මාතෘකාවක් කළා නම් අනුපිළිවෙලින් ඒ දේශනා කරනවායි කියන අදිස්ථානය හිතේ සබා ගන්නට වෙනවා ඒ වගේම හේතු කරුණු උදාහරණ සහිතව ධර්මයේ දේශනා කරන්න මේ අදිස්ථාන කරගන්න වෙනවා. කරුණාව මෛත්‍රිය පෙරට කොටගෙන දේශනා කරන්න මේ Taman අදිස්ථානයෙන් යුතුව ධර්මයේ දේශනා කළ යුතු වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මාත්‍රයක්වත් අපේක්ෂා නොකොට නිස්සරණ ආධ්‍යාසයෙන් ධර්මය මම දේශනා කරනවා කියන අදිස්ථානය හිතේ සබාගෙන තමන් නොතලී අනුන් නොතලා තමන් උසස් කොට නොදක්වමින් අනුන් පහත් කොට නොදක්වමින් කුජල පරාමර්ශණයකින් තොරව බෝධිපාක්ෂික ධර්මාතිස්ථානයෙන් ධර්මයේ දේශනා කරන්නට දේශකයන් වහන්සේ හිතේ සබාගෙන ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව ඒ ධර්මාසනා රූඪව හස්ත විකාර පාද විකාර මුඛ විකාර නොදක්වා වටපිට උඩබිම නොබලා අන්නේ විහිත නොහි සමාධි සිතින් කියවන දහම් පදයක් පාසා මානසිකාරයෙන් යුතුව භාවනා ශීර්ෂයෙන් දහම් දසනවයි කියන අදිස්ථානය ඇති කරගන්න වෙනවා නිවන් දොරටුවක් හැටියට සබාගෙන ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසටත් මේ නිවන් දොරටුවක් වෙන්නේ බණ ඇසීම භාවනාවක් වැඩනසේ ඊටාම සංසුන්ව සිද්ධ කිරීමෙන් බණ ඇසීම ඇත්ත වශයෙන්ම භාවනාවක් ඒ බව පේනවා ධම්මචක්ක සූත්‍ර දේශනාව අවසානයේ අසංඛ්‍ය ගණන් පිරිස නිවන් අවබෝධ කරගෙන තිබෙනවා ඒ වගේම මහා මංගල සූත්‍ර දේශනාව අහලා බොහෝ දෙනා නිවන් අවබෝධ කරගෙන තිබෙනවා ඒ සෑම දේශනාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරගත්තේ මේ ධර්ම දේශනාව බොහොම හොඳින් අට්ටි කත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්තා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන දේශනා නියමයට අනුව තමන් බොහොම මට මේ ධර්මයේ ලැබුණේ කල්ප සතසහස්ත්‍ර ගණනකින්වත් අසන්ත මේ විදිහේ නොලැබෙන ධර්මයක් බුදුබණ මට මෙලව දියුණුව පිණිස හේතු වෙනවා පරලොව සුගතිය පිණිස හේතු වෙනවා නිවන් ලබන්ට හේතු වෙනවා කියන බලවත් ආදරයක් හිත තුළ තබා ගන්න ඕනේ. ඒ වගේම දේශනා කරන ධර්මය පදයක් පදයක් පාසා මෙනෙහි කරමින් ධර්මය අහන්නට ඕනේ. සබ්බං චේතසෝ සමන්තා හරිත්වා කියලා කියන්නේ කියන කියන දහම් පදයක් පාසා අපතේ යන්ත නොදී රත්තරම් භාජනයකට සිංහ තෙල් එකතු කරන්නාක් මෙන් මුතු වැලක් අමුණන්නාක් මෙන් මේ මණික් පැලක් අමුණන්නා වගේ තොතන්නා වගේ ඊටාම හොඳින් අතරක් නැර දහම් හිතට ඇතුළත් කරගන්නවා කියන හැඟීම තියෙන්නට ඕනේ. ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ වටපිට නොබලා උඩින් බිම නොබලා හත්පා එහාට මෙහාට හරවන්නේ නැතුව නොසෙල්වි සමාධි සිතින් tempas සිතින් බණ අසන්නට ඕනේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් බණ ඇසීම භාවනාවක් වගේ වෙන කිසි දෙයකට තමන්ගේ හිත යොමු වෙන්නේ නැහැ. ධර්මයටම හිත යොමු කරගත්තාම ඒ පින්වත්තුන්ට මේ බණ ඇසීම නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පින්වත් පිරිස මේ වෙලාවේදී මේ ස්වල්ප වේලාවේදී මේ කරන දේශනාව ඉතාම හොඳට සාවධානව ශ්‍රවණය කරන්ට අධිස්ථාන කරගන්න ඕනේ. මේ කාලය තුල අපේ සිත සමාධිගත වේවා අපට ධර්ම දේශනාවට අපේ හිත එළඹ සිටීවා මේ වගේම මේ ධර්ම සංසාරය තුලින් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් අපේ චිත්ත සංතාණය සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙත්වා ඒ හේතුවෙන් දුක්කල වෙර කොටගෙන ලබන ලෝකෝත්තර අමා මහ නිවනින්ම සැනසෙල්ල ලැබේවා කියන සිත් ඇති කරගෙන හැම දෙනාම මේ දේශනාව ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඉතින් පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායෙහි සත්තක නිපාතයේ තිබෙන මහා වග්ගයට අයිති 10 වෙනි සූත්‍රයයි. ඒ සූත්‍රය අරක සූත්‍රය කියන නමින් තමයි හඳුන්වලා තිබෙන්නේ. එතකොට මේ පින්වත් බණ අහන පිරිස දන්නවා අපේ ත්‍රිපිටක පාළිය ගත්තාම දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්ධකනිකාය කියලා ප්‍රධාන වශයෙන් ග්‍රන්ථ පහකට බෙදෙනවා. එහින් අංගුත්තරනිකායෙහි එක එක කාණ්ඩ වශයෙන් 11ක් දක්වා ධර්ම කරුණු එකින් එක වැඩි වීගෙන යන ආකාරයට තමයි සංග්‍රහ වෙලා තිබෙන්නේ. ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වශයෙන් ඒවා සඳහන් වෙනවා. ඒකක නිපාතේක ධර්ම කරුණක් පිළිබඳව එන කරුණු සංග්‍රහ කරලා තිබෙනවා. ඒ විදිහට ඒකාදස කාණ්ඩය වෙනකොට 11ක් කරුණු එකට සංග්‍රහ වෙන දේශනාව තමයි තිබෙන්නේ. ඉතින් මේ දේශනාව සත්තක නිපාතේට අයිති දේශනාවක්. ඒ අංගුත්තර නිකායෙහි සත්තක නිපාතයේ තිබෙන මහා වග්ගයේ 10 වෙනි සූත්‍රය තමයි මේ අරක සූත්‍රය. එතකොට මේ අරක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාටයි මේ දේශනාව සිද්ධ කළේ සිව්වනක් පිරිසටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම හිතන්ඩ කල්පනා කරන්ඩ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා කුසල ධර්මයන් සිද්ධ කරන්ට ආකාශය හිතට ගත යුතු ආකාරයේ පැහැදිලි කරන්ටයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මේ දේශනාවෙහි උන්වහන්සේ මුලින්ම සඳහන් කරන්නේ පැරණි සිද්ධ වෙච්ච සිද්ධියක්. ගාක් ඉස්සර කාලයේදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න බොහෝ ඉස්සර සිද්ධ වෙච්ච කාරණයක් බුදුරජාණන් වහන්සේ මතු කරලා දක්වලා භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. එහි සඳහන් වෙනවා භූත පුබ්බම් වික්කවේ අරකෝ නාම සත්තා අහෝසි මහණෙනි ඉස්තර වෙච්ච සිද්ධියක් ඉස්තර වෙච්ච කතාවක් ඉස්තර හිටියා බෙහෙම අරක කියලා තාස්ත්‍රූවරේ චිත්ත කරෝ කාමේසු විතරාගෝ තීර්ථංකරව භාවනාවට යොමු වෙලා පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා ඒ ධානාදී උපදවාගෙන බොහෝම කාමයේ පවා ඈත් වෙච්ච විතරාගී වෙච්ච සත්‍යයටපත් වෙන්න තිබුණ අරක කියලා සාස්ත්‍රුවරේ හිටියා. මේ අරක කියන සාස්ත්‍රුවරයා අනේකානි ශාවක සතානි හේසු මොයේ සිය ගණන් ශ්‍රාවකයෝ සිටියා මේ අරක කියන ශාස්ත්‍රූවරයාට අරකෝ සත්තා ශාවකාණං ඒවං ධම්මං දේසේති එතකොට තමන්ගේ ශ්‍රාවක පිරිස රැස් කරගෙන මේ ශාස්ත්‍රූවරයා මේ ගුරුවරයා මේ තීර්ථංකර මේ තාපසතුමා මේ විදිහට තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ. අප්පකම් බ්‍රාහ්මනා ජීවිතං manussානං පරිත්තං ලහුකම් බහුදුක්ඛං බහුපායාසං මන්තාය බෝතබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං එතකොට තමන්ගේ ශ්‍රාවකයන්ට මේ අරක කියන ශාස්ත්‍රූවරයා ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? අප්පකම් බ්‍රාහ්මන බ්‍රාහ්මණය අප්පකම් ජීවිතම්. එතකොට මේ ජීවිතය බොහෝම අල්පයි. මනුස්සානම් මේ මිනිස්සුන්ට ලැබෙන ජීවිතේ බොහෝම අල්ප කාලයක් පවතින්නේ. කොහොමද? පරිත්තං ලහුකම් බහුදුක්ඛම් බහුපායාසං. බොහෝම කුඩායි, බොහෝම කෙටි කාලයයි, බොහොම සැහැල්ලුයි, බොහොම ඉක්මනින් නැති වෙලා යනවා මේ ජීවිතය. බොහොම වැඩි කාලයක් පවතින්නේ නැහැ. බහු දුක්ඛම් බොහෝ දුක් සහිතයි මේ ජීවිතය. බහු පායාසම් බොහෝ උපද්දරව සහිතයි. බොහෝ කරදර හිංසා වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබලා හැමදෙනාම මන්තාය බෝතබ්බං නුවණින් මේක අවබෝධ කරගන්න ඕනේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ එහෙම අවබෝධ කරගෙන මේ ජීවිතයේ තියෙන අල්ප බව, කැඩෙන බව, ඉක්මනින් නැති වෙන බව, විනාශ වෙන බව තේරුම් අරගෙන මොකද්ද කරන්න ඕනේ? කත්තබ්බං කුසලං කුසල ධර්මයන් කරගන්න ඕනේ. පරිතබ්බං Brahmacharyaම් Brahmacharya සීලේහි ආදර්ශ සම්පන්නව චරිතවත් හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒත් තමන්ගේ ජීවිතය හොඳට චරිතවත් Brahmacharyaෙන් යුතුව ගත කර ගන්න ඕන හේතුව තමයි නත්ති ජාතස්ස අමරණං මේ උපන්නා වූ සත්වයාට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ ජීවිතය නැති වෙනවා, විනාශ වෙනවා, මරණයටපත් වෙනවා, බොහොම කෙටි කාලයයි පවතින්නේ කියලා අර අරක කියන සාස්තුරුවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට නිතර නිතර අවවාද කරනවා. එපමණක් පමණ නෙමෙයි. එතුමා ඒ ශ්‍රාවකයන්ට මේ ජීවිතයේ తত্ত্বය පැහැදිලි කරන්න උපමා ගණනාවක් දක්වලා ඒ උපමා වලින් මේ ජීවිතය බොහොම ඉක්මනින් නැති වෙනවා විනාශ වෙනවා බොහොම සැහැල්ලුයි මේක වැඩි කාලයක් පවතින්නේ නැහැ බොහොම අල්පයි කියන මේ බව පෙන්වන්න එතුමාගේ අරක කියන සාස්ත්‍රූවරයා උපමා දක්වලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඊටාම අර පැරණි සාස්ත්‍රූවරයෙක් වුණත් වැදගත් හොඳ ධර්ම කරුණු එහි අන්තර්ගත නිසා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ඒ කරුණු සියල්ලම උන්වහන්සේ නැවත මතක් කරලා දෙනවා. එහි සඳහන් වෙනවා සේයතාපි බ්‍රාහ්මණ තිනග්ගේ උස්සාව බින්දු සූර්යේ උද්ගච්ඡන්තේ කිප්පමේව පටිවිගච්ඡති න කිරක්කිතිකං හෝති. බ්‍රාහ්මණය උස්සාව බින්දූපමන් ජීවිතම් මේ ජීවිතය හරියට තනාග කියන පිණි බින්දුවක් වගේ තනාග කියන පිණි බින්දුව සූර්යයේ උද්ගච්ඡන්තේ සූර්යා උදා වීගෙන එනකොට කිප්පමේව පටිවිගද්දති නර්තිරත්තිකං හෝති ඉක්මනට මේක නැති වෙලා යනවා වැඩි වෙලාවක් පවතින්නේ නැහැ තනාග කියන පිණි බින්දුව සූර්යා උදා වෙනවා සමග මේක නැති වෙලා විනාශයටපත් වෙනවා අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණය මේ ජීවිතයත් උස්සාව බිඳූපමං ජීවිතම් තනාග තියෙන පිනිබින්දුවක් වගේ බොහොම ඉක්මනින් හැදෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා මේ ජීවිතය කියන එක බොහොම අල්ප ජීවිතයක් අල්ප කාලයක් පවතින්නේ කියලා මේ දේශනාවේදී සඳහන් කළා. එතකොට අපි මතක තියාගන්න ඕනේ අපේ ජීවිතය උස්සාව බිඳූපමං ජීවිතම් තනාග තියෙන පිනි බින්දුවක් වගේ තමයි මේ ජීවිතේ බොහොම කෙටි කාලයයි පවතින්නේ. ඒ වගේම තවදුරටත් සඳහන් කරනවා සේයතාපි බ්‍රාහ්මන තුල්ල කුසිතකේ දේවේ වස්සන්තේ උදක බුබ්බුල්පං කිප්පමේව පටිවිගස්සති න තිරස්තිතිකං හෝති වැස්ස ඇදහැලෙනකොට මහ වර්ෂා ඇදහැලෙනකොට ජලය වැටෙනවා පොළොවට ගිය බුබුල හට ගන්නවා දිය බුබුලහට අරගෙන එතනින්ම ඒ වෙලාවෙම ඒක දිය බුබුල නැති වෙලා යනවා. එතකොට වර්ෂාව ඇදහැලෙනකොට දිය බුබුලු හට ගන්නවා අපට පේනවා. නමුත් ඒ දිය බුබුල වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. බොහොම ඉක්මනින් නැති වෙලා යනවා. ඒ නිසා උපමාවට දක්වනවා උදත බුබුලූපමන් ජීවිතං හරියට මේ ජීවිතය දිය බුබුලක් වගේ වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. වැඩි කාලයක් පවතින්නේ නැහැ ඉක්මනින්ම නැති වෙනවා විනාශ වෙලා යනවා සේයතාපි බ්‍රාහ්මණ උදකේ දණ්ඩරාජී තිප්පංජේව පටිවිගත්ති න කිරත් පිටිකං හෝති දියේ දීයක් අරගෙන දියේ ඉරක් ඇඳහම ඒ ඉර වැඩි වෙලාවක් පවතින්නේ නැහැ ඒ ඉර ඉක්මනින්ම නැකෙනවා නොපෙනී යන තත්ත්වයකටපත් වෙනවා අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණය මේ ජීවිතය කියන එක හරියට උදකේ දණ්ඩරාජූපමං ජීවිතම් ජීවිතය හරියට දියේ ඇඳ ඉරක් වගේ බොහොම ඉක්මනින් නැති වෙනවා විනාශ වෙනවා මරණයටපත් වෙනවා මේක බොහොම කරදර සහිතයි මේ ජීවිතය වැඩි කාලයක් පවතින්නේ නැහැ කියන එක සඳහන් කළා ඊළඟට සමදුරටත් උපමාවක් දක්වනවා නදී පබ්බතේයෝ දූරංගමං සීගසෝතා නදියක් ගංගාවක් ගත්තාම ගංගාව පටන් අරගෙන ඒ ගලාගෙන එනකොට ඒ ගංගාව නොඑක් විදිහේ <clears throat> කුණු කසල කැලි කසල විවිධ දේවල් හම්බ වුණත් ඒ සියල්ලම දාගෙන ඉදිරියට වේගයෙන් ගමන් කරගෙන යනවා නතර වීමක් ඇත්තේ නැහැ ගංගාවේ ස්වභාවය ගලාගෙන යෑමයි අන්න ඒ වගේ කියලා සඳහන් වෙනවා නදී පබ්බතේ යූපමන් ජීවිතම් හරියට නදියක් පර්වතයකින් පහළට ගලාගෙන යනවා වගේ මේ ජීවිතයත් වැඩි වෙලාවක් වැඩි මොහොතක් නවතින්නේ නැහැ ඉක්මනින්ම මරණය කරා ළඟා වෙනවා වැඩි කාලයක් අපට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ ජීවිතය කියන එක බොහොම ස්ථිර නැහැ ඒක කැඩෙන බිඳෙන ස්වභාවයටපත් වෙන ස්වභාවය තමයි මේ ජීවිතය තුළ පවතින්නේ තවදුරටත් උපමාවක් දක්වනවා සෙය්‍යතාපි බ්‍රාහ්මණ බලවා පුරිසෝ දිව්හග්ගේ කේලපින්ඩම් එතකොට බලවත් ශක්ති සම්පන්න පුරුෂයෙක් දිව අගට කෙලපිඩක් ගත්තහම ඒ කෙලපිඩ බොහොම ශ්‍රණයකින් මොහොතකින් තමන්ගේ දිවෙන් ඈතට ඒ කෙලපිඩ වීසි කරනවා වැඩි වෙලාවක් ඒ කෙලපිඩ තියාගන්නේ නැහැ බොහොම ඉක්මනින් ඒ කෙලපිඩ අයින් කරනවා වගේ ඒව මේව බ්‍රාහ්මණ කෙලපින් රූපමන් ජීවිතං අන්න කෙලපිඩක් වගේ තමයි මේ ජීවිතය එක පැත්තකින් පිළිකුල් සහගතයි එක පැත්තකින් වැඩි වෙලාවක් සබා ගන්නෙ නැහැ බොහොම ඉක්මනින් ඒ කෙලපිඩ අයින් කරනවා ඈතට වීසි කරනවා ඒ වගේ තමයි මේ ජීවිතයත් මිනිස්යන්ගේ ජීවිතය බොහොම බොහොම සහැල්ලු ලඝු හැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවයකින් යුක්තයි නත්ති ජාතස්ස අමරණම් මේ උපන්නා වූ සත්වයාට නොමැරී සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. තවත් එක උපමාවක් දක්වනවා බ්‍රාහ්මණ දිවස සම්පත්තේ අයෝ කට්ටාහේ මාංශපේශි භක්තිත්තා කිප්පමේව පටිවිදච්චති. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ජකඩ පැටියක් ජකඩ පැටියක් මහා ග්‍රීස්ම කාලයක උදේ ඉඳලා අවුවේ සබලා තියෙනවා. යකඩේ බොහෝ තදට රත් වෙනවා. පත් වුනහම ඒ යකඩේ උඩට පොඩි මස් කෑල්ලක් දාපු ගමන් ඉක්මනින්ම කිප්පමේව බොහෝම ඉක්මනින් ඒ මස් කෑල්ල වේලෙනවා වියලි ස්වභාවයකටපත් වෙනවා නැති වෙලා යනවා විනාශයටපත් වෙනවා වැඩි වෙලාවක් ඒක පවතින්නේ නැහැ. ඒව මේව අන්න ඒ වගේ තමයි මන්ත තේසූපමන් ජීවිතං මිනිස්යන්ගේ ජීවිතයත් හරියට මස් කැදල්ලක් වගේ බොහොම අයෝ කටාහේ මාංශපේශී භක්තිත්තා අර යකඩ තැටියකට මාංශ කෑල්ල දාපුවාම ඒක වේලිලා වියලිලා යනවා වගේ වැඩි වෙලාවක් වැඩි කාලයක් මේ ජීවිතේ පවතින්නේ නැහැ නැති වෙනවා විනාශයටපත් වෙනවා ඊළඟට තවදුරටත් මේක පැහැදිලි කරන්න සඳහන් කරනවා සේයතාපි බ්‍රාහ්මණ ගාවි වජ්ජා ආඝාතනං නිය නියමානා යඤ්ඤ දේව පාදං උද්ධරති එතකොට මරණයට ගෙනියන ගවයේ දෙනක් ඒ ගව ඝාතනාගාරයට ගෙනියනකොට ඒ ගව ඝාතනාගාරයට ගෙනියන ගවයාගේ පාදයක් උස්සනකොට ඒ පාදය උස්සන්නේ මරණය කරා යන්නයි ඊළඟ පාදේ තියන්නේ මරණය කරා ළඟා වෙන්නයි ඒ වගේ මේ ජීවිතයත් වැඩි කාලයක් පවතින්නේ ගාවි වජ්ජූපමන් ජීවිතම් හරියට මරණයට ගෙනියන ගවයා වගේ අඩින් ක්ෂණේ මොහොතෙන් මොහොත මරණය කරා තමයි ළඟා වෙන්නේ. අඩියක් පියවරක් පියවරක් කියන පාසා මරණය කරාර ගවයා ළඟා වෙනවා වගේ අපේ ජීවිතයත් බොහොම ඉක්මනින් නැති වෙලා යනවා විනාශයටපත් වෙනවා මරණයටපත් වෙනවා වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒ නිසා මිනිස්යන්ගේ ජීවිතේ බොහොම ටික කාලයයි මරණයෙන් ගැලවෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ගාවි වජ්ජූපමන් ජීවිතං හරියට මරණයට ගෙනියන ගවයාගේ වගේ මේ ජීවිතය බොහොම අල්ප කාලයකින් නැති වෙනවා විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා සඳහන් කළේ. ඉතින් දැන් මේ විදිහට අර බුදුරජාණන් වහන්සේ අර අරක කියන ශාස්ත්‍රූවරයා සඳහන් කරපු මේ උපමා භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා සඳහන් කරලා ඒ උපමා වලින් මේ ජීවිතයේ තියෙන අස්තිර භාවය කොයි වගේද ජීවිතයක් කියන්නේ උදක බුබුලූපමන් ජීවිතම් ඒ වගේම <clears throat> උස්සාව බින්දූපමන් ජීවිතම් උදකේ දණ්ඩරාජූපමන් ජීවිතම් නදී පබ්බතේ යූපමන් ජීවිතම් ගෝ වජ්ජූපමං ජීවිතං කේලපින්දූපමං ජීවිතං ඊළඟට මාංශ පේසූපමං ජීවිතං කියලා ওই විදිහට උපමා ගණනාවක් බොහොම අල්පව කැඩෙන බිඳෙන විනාශ වෙන ඉක්මනින් නැති වෙලා යන කරුණු කීපයක් බුදුන් වහන්සේලාට සඳහන් කරලා කියනවා මහණෙනි තේන කෝපන භික්ඛවේ සමයේන manussානං සට්ටිවස්ස සහස්සානි ආයුක්කමානං අහෝසි මහණෙනි මේ අරක සාස්ත්‍රුවරයා මේ වගේ මේ ජීවිතයේ තියෙන අල්ප භාවය කෙටි බව ඉක්මනින් නැති වෙන බව දේශනා කළේ කොයි වගේ ආයස තියෙන කාලයකද සට්ටි වස්ස සහස්සානි අවුරුදු 60000ක් මිනිසුන්ගේ ආයස තියෙන කාලයේදී ඒගොල්ලන්ට ඒ කාලයේදී මිනිසුන්ගේ ආයස අවුරුදු 60000ක් ඒ අවුරුදු 60000ක් ආයස තියෙන කාලයේදී තමයි මේ විදිහට මේ ජීවිතයේ තියෙන අස්තිර බව පෙන්වුවේ. ඒගොල්ල ඒ කාලේ පංචවස සතිකා කුමාරිකා. ඒකට අවුරුදු 500ක් වයස ගියාට පස්සේ තමයි 500 වයසදී තමයි කුලගයකට විවාහයකට භාජන කරන්නේ. අවුරුදු 500ක්. එතකොට තරුණ ජීවිතයට එන්න ඒ විදිහට අවුරුදු 500ක් ගියාට පස්සේ කුලගයකට යැවීම විවාහ ජීවිතයකට පත්වීම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් අවුරුදු 60000ක් ආයුෂ තියෙන විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ අවුරුදු 500කින් පස්සේ ඒ වගේ කාලයකදී තමයි මේ අරක ශාස්ත්‍රූවරයා අර තමන්ගේ ශ්‍රාවකයන්ට අර විදිහට දේශනා කළේ. ඒ කාලේ ලෙඩ දුක් කියලා තිබුණේ සඳහන් කරනවා තේන කෝපන වික්කවේ සමයේන manussානම් සලේව ආබාධා හේතු. ඒ කාලේ මිනිස්සුන්ට ආබාධ කියලා තිබුණේ ආබාධ 6යි. ලෙඩ දුක් කියලා කියන ඒවා මොකවත් අද තියෙනවා 890ක් රෝග 990ක් ව්‍යාධි දැන් වර්තමාන කාර්යය ගත්තොත් ඔය විවිධ කොරෝනා ආදී වසංගත රෝග මේ කිසි දෙයක් නැති කාලයක තමයි මේ මරණය ගැන ජීවිතයේ ස්වභාවය ගැන මේ අරක ශාස්ත්‍රවරයා දේශනා කළේ. ඒ කාලයේදී ලෙඩ දුක් හැටියට පිළි අරගෙන තිබුණේ සීතං උන්හං දිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝ. ඒකට ලෙඩ කියලා කිව්වේ සීත තිබුණා, උෂ්ණය තිබුණා. ඒ වගේම බඩගින්න තිබුණා, පිපාසාව තිබුණා. මල මුත්‍ර පහ කිරීම තිබුණා. ඒ ටික තමයි ලෙඩ හැටියට තිබුණේ. ඉතින් ඒවා අද වර්තමානයේ අපි ලෙඩක් හැටියට ගණන් ගන්නෙත් නෑ. සීත උෂ්ණ හැදෙන එක තාපිපාසා කියන එක මල මුත්‍ර පහ කිරීම ඒවා සාමාන්‍ය දේවල් හැටියට හිතන්නේ. නමුත් ඒ කාලේ ලෙඩක් කියලා තිබුණා නම් තිබුණේ ඔය කරුණු හය පමණයි. ඒක 60000ක් අවුරුදු වයස යනවා. විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ අවුරුදු 500න් ලෙඩ දුක් කියලා තිබුණේ සීත උෂ්ණ සාපිපාසා මල මුත්‍ර පහ කිරීම කියන මේ කරුණු හය පමණයි. ඉතින් අන්න එහෙමත් තියද්දී තමයි සෝහි නාම භික්කවේ අරකෝ සත්තා ඒවං දීගායුස්කේසු මනුස්සේසු ඒවං කිරක්කිතිකේසු ඒවං අප්පාවාදේසු ශාවකානං ඒවං ධම්මං දේසේ එතකොට ඒ තරම් දීර්ඝායුෂයක් තිබිච්ච අවුරුදු 60000ක් ආයුෂ තිබිච්ච ලෙඩ දුක් නැති බොහොම දීර්ඝ කාලයක් පැවතිච්ච ඒ කාලෙදී මේ ජීවිතය මේ තරම් බොහොම ඉක්මනින් නැති වෙන දෙයක් උස්සාව බින්දූපමං තනාග තියෙන පිණි බින්දුවක් වගේ උදක බුබුලූපමං දිය බුබුලක් වගේ උදක දණ්ඩරාජූපමං දිය යන්ද ඉරක් වගේ මාංශ පේසූපමං සත්වෙච්ච යකඩයකට දාපු මස් ඇදල්ලක් වියලී යන්නා වගේ හේල පින්දූපමං ජීවිතං කෙල පිටක් වගේ මේ ආදී වශයෙන් මේ උපමා දක්වමින් තාම අල්ප බොහොම ඉක්මනින් නැති වෙන දේවල් හැටියට පැහැදිලි කළා නම් බුද්ධයාණන් වහන්සේ වදාරනවා කොයි විදිහට දැන් අපි මේ කාලේ හිතන්න ඕනද අප්පකම් බ්‍රාහ්මනා ජීවිතා මනුස්සානම් පරිත්තම් බහු දුක්ඛම් බහුපායාසම් මන්තාය බෝතබ්බං අර විදිහට අර අරක සාස්තුරුවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කළානම් මනුෂ්‍යයන්ගේ ආජීවිතයේ බොහොම අල්පයි බොහොම ඉක්මනින් නැති වෙනවා බෑ බොහොම ලඟුයි මේ ජීවිතය බොහොම කෙටි කාලයයි පවතින්නේ බහු දුක්ඛම් බොහෝ දුක් සහිතයි බොහෝ උපද්‍රව සහිතයි ඒ නිසා ඔබලා බොහොම ඉක්මනින් මේක අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ කුසල් කරන්න ඕනේ භ්‍රමචර්ය සීලේ හැසිරෙන්න ඕනේ කියලා දේශනා කළා නම් බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒ ශාස්ත්‍රවරයා දේශනා කරපු දේවල් සම්මා වදමානෝ වදෙය්‍ය බොහොම හොඳට ඇත්ත ඇති හැටියට කිව්වා. කිව යුත්ත කිව ආකාරයෙන් පැහැදිලි කළා. ඒ නිසා මේ ජීවිතයේ කියන එක බොහොම අල්පයි. මේක බොහොම ඉක්මනින් අවබෝධ කරගන්න ඕනේ. නත්ති ජාතස් අමරණම් උපන්නා වූ සත්වයාට නොමරි සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ඒතරයි කෝ භික්කවේ යෝ චිරන් ජීවතියෝ වස්ස සතං අප්පං වා බීයෝවා මහණෙනි උඹලට තේරෙනවා නේද දැන් අපි ජීවත් වෙන්නේ අවුරුදු වැඩිම වුණොත් අවුරුදු 100යි තවත් ඕනනම් බොහොම කෙටි කාලයක් එච්චර කාලයක් කවුරුත් ජීවත් වෙන්නේ නැහැ මේක වැඩි කාලයක් පවතින්නේ නැහැ දැන් අද වර්තමාන යුගයේ ගත්තොත් බොහොම කෙටි කාලයයි අපේ ජීවිතයට තියෙන්නේ අපි ජීවිතය බොහොම අල්ප වශයෙන් බොහොම කෙටි කාලයකින් නැති වෙලා යනවා එපමණකුත් නෙමෙයි අර වගේ රෝග නෙමෙයි දැන් වර්තමාන කාලයේ එනකොට තිබෙන්නේ රෝග විශාල ප්‍රමාණයක් අපි දන්නවා බුද්ධ කාලයේදී තිබිච්ච රෝග පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේ එහෙම දක්වනවා නොඑක් විදිහේ රෝග තිබුණා ඒ බුද්ධ කාලයේ වෙනකොට අවුරුදු 100කටත් අඩු කාලයක් ජීවත් වෙච්ච ඒ කාලයේදී ඒ තරම් රෝග තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේවා මතු කරලා පෙන්නලා කියනවා මහණෙනි බලන්න දැන් මේ කාලේ ගත්තොත් වත්ත සතං අප්පංවා අවුරුදු 100ක් හෝ ඊට වඩා වැඩි පොඩි කාලයක් පංආ බීෝවා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් අර විදිහේ අවුරුදු 60000ක් ආයුෂ තිබිච්ච කාලයේදී ලෙඩ දුක් නැති කාලයේදී අර ශාස්ත්‍රූවරයා අර විදිහට දේශනා කළා නම් මේ ජීවිතේ බොහොම ඉක්මනින් නැති වෙනවා. නත්ති ජාතස් අමරණං උපන්නා වූ සත්වයාට නොමැරී සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔබ හැමදෙනාම කත්තබ්බං කුසලං පරිසබ්බං භ්‍රමචරියං නත්තිජාතස්ස අමරණම් කුසල ධර්මයන් කරගන්න භ්‍රමචර්යාවේ හැසිරෙන්න උපන්නා වූ සත්වයාට නොමැරී ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ කියලා අර සාස්තුරුවරයා දේශනා කළපු ඒ කාලයේ හැටියට බලනකොට අද මොකද්ද අපි අපේ ජීවිතයේ තියෙන කාලය බොහෝම කෙටි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා මහණෙනි බොහොම නුවණින් කල්පනා කරන්න ඕනේ. මේවා වර්ග කරන්න ගියොත් වර්ග කරලා බැලුවත් බොහොම කෙටි කාලයයි එන්නේ. ඍතු වශයෙන් බැලුවත්, මාස වශයෙන් බැලුවත්, අවුරුදු වශයෙන් බැලුවත්, රාත්‍රී කාල වශයෙන් බැලුවත්, දවල් කාල වශයෙන් කල්පනා කළත් මේ හැම දෙයකම බෙදාගෙන බෙදාගෙන යනකොට බොහොම කෙටි කාලයක් තමයි අර අවුරුදු 60 ලක් 60000ක් ආයුෂ තිබිච්ච කාලය ගැන කල්පනා කරනකොට අපි වර්තමානයේ තිබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තව දුරටත් මේ වගේ හැටි පැහැදිලි කරලා දුන්නා. ඊළඟ භික්ෂුන් වහන්සේලාට කියනවා දේශනා කරනවා ඉතිකෝ භික්කවේ මයා වස්ස සතායුකස්ස manussස්ස ආයුපි සංකාතං මම මහණෙනි මේ වර්ෂ 100ක් වූ මිනිස්සුන්ගේ ආයුෂ බෙදලා දක්වලා දීලා තියෙනවා. ඒ වගේ ඍතු ප්‍රමාණ කියලා දීලා තියෙනවා. ඒ වගේම මාස ගණන් කියලා තියෙනවා. ඉතින් ඒවා බලලා කල්පනා කරන්ඩ ආයුප්පනාමම් සංඛාතම් මේ ආයුතේ ප්‍රමාණය මෙච්චරයි කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඍතු වල ප්‍රමාණය පැහැදිලි කරලා දීලා තියෙනවා. අවුරුදු වල ප්‍රමාණය පැහැදිලි කරලා තියෙනවා. මාසේ ප්‍රමාද, අඩ මාසේ ප්‍රමාණ, රෑ දවල් මේවා මේ විදිහෙන් දක්වලා තිබෙනවා ඒවා බලනකොට බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා යම් භික්කවේ සත්තාරා කරණීයං ශාවකාණං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය. ශාස්ත්‍රූවරයෙක් වුණාම දුදු කෙනෙක් වුණාම තමන්ගේ ශ්‍රාවකයන්ට යම්කිසි අනුකම්පාවකින් කරුණාවකින් මෛත්‍රියකින් යුතුව යම්කිසි දෙයක් කරන්න කියනවා නම් ඒ කරන්න තියෙන දේ තමයි කියන්න තියෙන දේ තමයි මම මේ මතු කරලා ඔබලට පෙන්වුවේ. ඒ නිසා මේක ගැන බොහොම හොඳට හිතනද, කල්පනා කරන්ද, ඒ නිසා ඒතානි භික්කවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි මහණෙනි මෙන්න රුක් මුල් තියනවා, ශූන්‍යාගාර තියනවා, භාවනා කරන්න ඉඩකඩ තියනවා. ඒ නිසා ධායත භික්කවේ මහණෙනි භාවනා කරන්න, ධ්‍යාන වඩන්න තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්නේ මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා මා පච්චා විපටිසාරිනෝ අහුවත් පසුව විපිලිතර වෙන්න එපා අපට අපේ බුදුරජාණන් වහන්සේ මේ විදියට කියලා තියනවා දේශනා කළා තියනවා මේ ජීවිතයේ தත්ත්වය පැහැදිලි කළා මේ විදිහට අපට අනුශාසනා කළා කියලා පස්සේ මේ ගැන හිත හිතා පසු කැවිලි වෙන්නේ නැතුව දැම්ම දැම්මම කටයුතු සිද්ධ කරන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අරක සාස්ත්‍රූවරයාගේ කාලයේ තිබිච්ච தත්ත්වය පැහැදිලි කරලා සමන් වහන්සේගේ යුගය වෙනකොට ඒ බුද්ධ කාලය වෙනකොට ආයස අඩු වෙලා කියන හැටි ලෙඩ දුක් බහුල වෙලා කියන හැටි ජීවිතයේ තියෙන අස්තිරතාවය ඒ අර අරක සාස්ත්‍රූවරයාගේ කරුණොත් බුදුරජාණන් වහන්සේ වර්තමාන උන්වහන්සේ වැඩ ඉන කාලයේදී තිබිච්ච තත්ත්වයක් සංසන්දනය කරමින් වික්ෂු පිරිසට කරුණු පැහැදිලි කරලා අවවාදයක් කළා මා පච්චා විප්පටිකාරිනෝ අහුවත් පසුව විපිලිකර වෙන්න වැඩ කරන්න එපා මා ප්‍රමාදත්ත අමාර් ප්‍රමාද වෙන්න එපා ඒ නිසා කරන්න ඕන කුමක්ද ධායක වික්ඛවේ භාවනා කරන්න ධ්‍යාන වඩන්න පස්පව් දහ කුසල් කරන්න එපා. ගුණ ධර්ම සම්පූර්ණ කරන්න හේතුව කුමක්ද? නත්ති ජාතස්ස අමරණම් මේ උපන්නා වූ සත්වයාට නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ හැමදෙනාම මරණයටපත් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම කළ යුතුන්නේ කුමක්ද? හත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචරියං. මේ ජීවත් වෙන කාලයේදී හත්තබ්බං කුසලං මොකද කුසල ධර්මයන් කරගන්න ඕන. ජීවිතය තුළින් කුසල ධර්මයන් කරගත්තොත් තමයි ජීවිතය සම්පූර්ණ ජීවිතයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ ජීවත් වෙන කෙටි කාලයේදී පස්පව් දසා කුසල් කරගෙන ජීවිතය පිළිබඳව පසුව කල්පනා කරනකොට බැරි වෙන කාලයක් එනකොට පසුව විපිලිසර වෙන දේවල් පශ්චාත්තාප වෙන දේවල් කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඔබට ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා මරණින් පස්සේ අපාගත වෙන්න නිර්ආදී තැන්වල උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ වටිනා බුද්ධ ශාසනයක් ලැබਿੱච්ච වෙලාවේදී ඔබ ක්‍රියා කරන්න ඕනේ වෙන්නේ අර අරක ශාස්ත්‍රූවරයා අරතරන් අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලයේදී පෙන්වා වදාළ විදිහට මේ ජීවිතයේ තියෙන නිස්සාර తত্ত্বය ජීවිතයේ තියෙන කැඩෙන බිඳෙන తත්වය ඉක්මනින් නැති වෙන తත්වය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබට අපි ධර්ම මාර්ගයක් දේශනා කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තමයි අපි ගිහි පැවිදි හැම දෙනාටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දුන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවෙන් යුතුව නුවණින් යුතුව අවබෝධ කර ගැනීම සඳහා වීර්යයෙන් යුතුව අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නට කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ සඳහා යා යුතු මඟ හැටියට ගිහි පැවිදි හැම දෙනාටම මහන්සේ යම්කිසි වැඩපිළිවෙලක් පැහැදිලි කරලා දුන්නා. අනුපූර්ව ප්‍රතිපදාවක් පැහැදිලි කරලා දුන්නා. දාන කතා, සීල කතා, සග්ග කතා කාමානං ආදීනව නෙක්ඛම්මේ ආනිසංස ආදී පිළිවෙලට ඒවා එක එක්කෙනාට පිළිපදින්න පුළුවන් විදියට ක්‍රමක්‍රමයෙන් ඉහළට යන ආකාරයට ඒවා පැහැදිලි කරලා දුන්නා. යම් කිසි කෙනෙකුට දානයක් දීගන්ට Tamanට පුළුවන්කම තියනවා නම් Tamanට ශක්ති ප්‍රමාණයේ අත්හැරීම සිද්ධ කරන්න ඕන. ඒ සඳහා උන්වහන්සේ මඟ පෙන්වලා දිය යුතු ආකාර පිළිබඳව දන් දිය යුතු කුජලයන් පිළිබඳව දන් දිය යුතු ආකාරය පිළිබඳව දානයේ තියෙන විවිධ කොටස් පැහැදිලි කරලා දුන්නා. ඒවා පැහැදිලි කරලා දීලා ඒවා සිද්ධ කළ යුතු ආකාර ආමිස දාන වශයෙන් දෙන්නේ කොහොමද? ඊළඟට અભය දාන වශයෙන් දෙන්නේ කොහොමද? ධර්ම දාන වශයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ දානයන්ගේ විවිධ ප්‍රභේද පැහැදිලි කළා. ඊළඟට සීලය අරගෙන සීලය ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව පංචශීලය රකින්න ඕන නිත්‍ය සීලය හැටියට ගිහි ජීවිතය ගත කරන අය පංචශීලයේ පිහිටා හටයුතු කරන්න ඕන පොහොය අටසිල් රකින්නට ඕන ඒ වගේම තවත් වැඩිපුර පුළුවන් කෙනෙක් ආජීවාෂ්ටමක සීලය ගහට්ට දස සීලය වැනි සීලයන් ආරක්ෂා කරගෙන ජීවිතය සකස් කරගන්න ඕන ඊළඟට තවත් ඉහළට යනකොට ඒ වගේම පිළිබඳව ආදීනව තේරුම් ගන්න මේ කම් සැපත පිළිබඳව ඒ වගේ තියෙන ටික ටික මේ කාන්සප්තින් ඈත් වීමේ ප්‍රතිපදාවන් පිළිබඳව පැහැදිලි කළා. ඊට පස්සේ උන්වහන්සේ මේ දානයන් දීමෙන් සීලයන් ආරක්ෂා කිරීමෙන් ස්වර්ග ලෝක සම්පත්තිය ලබා ගන්න ආකාරය මේ ඉන්න මනුස්ස ජීවිතයෙන් පහකට වෙන්නේ නැතුව ඉහළ ජීවිතයකටපත් වෙන්න ඕනෑ කරන ආකාරය ඒ වගේ තියෙන වැදගත්කම් පැහැදිලි කරලා දුන්නා. නෙක්ඛම් මේ ආනිසංස මේ නෛෂ්ක්‍රම්‍ය එවත් මේ කාම වස්තුන්ගෙන් වෙන්වීමේ කියන ආනිසංස පැහැදිලි කරලා දුන්නා. කාමයන්ගේ ආදීනව පැහැදිලි කරලා දුන්නා. ඒ විදිහට පිළිවෙලින් ගිහිල්ලා මේ මාර්ගඵල නිර්වාණය දක්වා යා යුතු මඟ උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තමයි අර භික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ ධායත භික්ඛවේ මා පමාදත්ත ධ්‍යාන කරන්න භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා. පස්සේ පුළුවන්, පස්සේ පුළුවන්. තව කල් තියනවා කියලා එහෙම හිතන්න එපා. මොකද මේ ජීවිතය උස්සාව බිඳූපමං තනාග තියෙන දිය බිඳුවක් වගේ ඉක්මනින් නැති වෙලා යනවා. කොයි වෙලාවේද, කොයි මොහොතේද, මොන රෝගයෙන්ද, මොන කරදරයෙන්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පස්සට දාන්නේ නැතුව හත්බ්බං කුසලම් තමන්ගේ ජීවිතය තුළින් හොඳට කුසල ධර්මයන් කරගන්න ඕනේ. ඒ කුසල ධර්මයන් අපිට විවිධාකාරයෙන් දක්වලා තියෙනවා. දස දාන වස්තු, දස පුණ්‍ය ක්‍රියාවන් ඒ විදිහෙන් ඒවා කරගන්න පුළුවන්. ඒ වස්තු ප්‍රයෝගී කරගෙන දානයන් දිය යුතු ආකාරයන් පැහැදිලි කරලා ඒ තුලින් කුසල ධර්මයන් කරගන්න හැටි ඒ දේශනාවල් වලින් පැහැදිලි කළා. ඊළඟට පැහැදිලි කළා චරිතබ්බම් Brahmacharya මේ Brahmacharya සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕනේ. ගිහි ජීවිතයේදී කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා සඳහන් කළා. කම් සැපත ගිහියන්ට ඒ ගිහි ජීවිතයේදී විඳින්න පුළුවන්. නමුත් ඒවා නිවැරදි විදිහට ඒ කම් සැප විඳින්න ඕනේ. ඒවා වැරදි විදිහට සමාජය නොපිළගන්නා, සමාජයේ පිළිකුල් කරන, සමාජයෙන් ඒවා නරකයි කියලා පිළි අරගෙන තියෙන වැරදි ක්‍රම අනුගමනය කරන්නේ නැතුව ඒ ජීවිතයේදී වැරදි කාම සේවනාදීන් වෙන් වෙලා කටයුතු කරන්න ඕනේ. Brahmacharya සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕනේ. චරිතවත් ජීවිතයක් හැඩගස්වා ගන්න ඕනේ. ඒ චරිතවත් ජීවිතය තමයි අපට අවදා හරි අපි ලෙඩ ඇඳකට වැටෙනකොට මරණ මංචකයට වැටිලා ඉන්නකොට අතීත සිතුවිලි අපට નિરાයාසයෙන් ගලාගෙන එනකොට තමන්ගේ ජීවිතය දිහා තමන්ට තේරෙනවා තමෙන්ද දකින්න පුළුවන්කම ලැබෙනවා තමන්ට ජීවිතේ මතක් වෙනවා ඒව මතක් වෙනකොට Taman කොයි විදිහටද ජීවිතය ගත කරලා තියෙන්නේ. චරිතවත් හොඳ ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කළාද? මම මගේ ජීවිතයෙන් කාටවත් කරදර හිරිහැර වෙන විදිහට ගත කළේ නෑ. හොඳට මම මගේ ජීවිතය ගත කළා. සතුන්ට හිංසා පීඩා කළේ නෑ. අනුන්ගේ දේවල් මම පැහැරගත්තේ නෑ. වැරදි කාම සේවනාදී යෙදුනේ නෑ. බොරු කිව්වේ නෑ. මත්පැන් ආදී දේවල් පානය කළේ නෑ. මම මගේ ජීවිතය හොඳට ගත කළා කියලා තමන්ගේ චරිතවත් ආදර්ශ සම්පන්න ජීවිතය සිහිපත් කරන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාට මරණ මංචකයක් සැපතනක් බවට පත් වෙනවා. ඊළඟ භවය ඔහුට ඉතා මැනවින් තෝරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ භවය ඔහුට සුගතිගාමී කරගන්න පුළුවන් අවස්ථා උදා වෙනවා. ඉතින් ඒවා අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ මේ බුද්ධ ධර්මයේ පවතින කාලයක උත්පත්තිය ලැබලා ලෞතර බුදු පියාණන් වහන්සේ ඉතා වැදගත් ඒ ධර්ම කරුණ අපට පැහැදිලි කරලා දීලා තියෙන වෙලාවේදී අපි වඩාත් හොඳට අර අරක සාස්තුරුවරයාගේ කතාවත් තේරුම් අරගෙන ඒ තුලින් මතු කරලා දුන්න අපේ බුදු පියාණන් වහන්සේ සඳහන් කරපු මේ ජීවිතයේ තියෙන தත්ත්වයක් තේරුම් අරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට හැමදෙනාම කල්පනාවට අරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ බණ ඇසීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා කියලා කාටත් සන්තෝෂයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අද දවසේදී මේ පින්නතුන්ට අපි මේ අරක සූත්‍රය මාතෘකා කරගෙනයි ධර්ම දේශනාව කළේ. ඒ අරක සූත්‍රය මාතෘකා කරගෙන දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් අතු කරලා ඒ අතීත කතාව තුළින් එදා හිටියේ බිස්සුන් වහන්සේලාට එදා හිතපු අය ක්‍රියා කරපු ආකාරය ලෝකයේ තිබිච්ච ආයුෂ ප්‍රමාණය ඒ කාලේ තිබිච්ච ලෙඩ දුක් හැටියට පිළිගත් දේවල් පැහැදිලි කරලා ඊට වඩා හැම අතින්ම අඩු ආයසයක් තියෙන ලෙඩ දුක් බහුල කරදරකම් කටළු වලින් බහුත කාලයේ කොයිතරම් දුරටනම් ඒවා ගැන හිතන්න ඕනද කල්පනා කරන්න ඕනද කියන අදහස තමයි මේ සූත්‍රය තුලින් පැහැදිලි කළේ. ඒ නිසා වර්තමාන යුගයේ ජීවත් වෙන අපි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා අවුරුදු 2563ක් ගත වෙලා 2564 වෙනි ඒ වෙසක් පුර 15කත් උදා වෙන කාල සීමාවෙහි මේ ධර්ම දේශනාවන් අහනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආදර්ශයට අරගෙන උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී ගත කරපු හැටි උන්වහන්සේ කොයිතරම් දුක් විඳලාද මේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙලා ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන් දුකට වැටෙයි කියන බොහෝ කරුණාව මෛත්‍රිය ඇති කරගෙන මේ විදියට මේ ධර්ම දේශනාවන් සිද්ධ කළේ. ඒ නිසා ඒ තුලින් අපි මේ වෙසක් සමයේ යම්කිසි ආදර්ශයක් අරගෙන අපේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා උත්සාහවත් වෙන හැටියට අපි මේ වෙලාවේදී සියලු දෙනාටම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මතක් කරමින් නැවතත් මේ සූත්‍රයේ අවසානයේ දක්වන කරුණ පිළිබඳව හැම දෙනාගේම අවධානය යොමු කරන හැටියට මතක් කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ අවසානයේට දක්වලා තිබෙන්නේ යම් භික්කවේ සත්තාරා කරණීයම් ශාවකාණං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය කතංගෝ තං මයා අන්න තමන් වහන්සේ යම් කිසි ශාස්ත්‍රූවරයෙක් ශ්‍රාවකයන් වෙනුවෙන් හිතයිශී භාවයෙන් අනුකම්පාවෙන් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ මම කළා ඒ දේ ඒ දේ මම ඔබලට පැහැදිලි කරලා දුන්නා ඒතානි වික්කවේ රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි මේ රුක්මල් ශුන්‍යාගාර භාවනා කරන්න ස්ථාන තියෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ධායක භික්ඛවේ ධ්‍යාන කරන්න භාවනා කරන්න මේ සසරින් අත මිදෙන්න උත්සාහවත් කරන්න වෙන්න මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා හෙටට කල් දාන්න එපා අදාදම කරගත් දේවල් කරගන්න කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා උන්වහන්සේම සඳහන් කරන්නේ මා පච්චා විපටිකාරිනෝ අහුවත්ත. පස්සෙනම් විපලිසරටපත් වෙන්න, කලකිරෙන්න, පසු ආනේ මට කරගන්න බැරි වුණා කියලා පච්චානුතප්පති පසුව පසු කැවිලි දෙවන දේවල් කිසි දෙයක් කරගන්න එපා. පසුව පසු කැවිලි දේවල් නොකර Tamanට සතුට වෙන්න පුළුවන් දේවල් කරගන්නයි කියන එක අනුශාසනාව හැටියට මේ සූත්‍රයේ අවසානයේ උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා හැමදෙනාම මේ කරුණු තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය යහපත් කරගන්න සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න කුසල ධර්මයන්ගෙන් පිරිපුන් ජීවිතයක් බවට පත් කරගන්න ආදර්ශ සම්පන්න චරිතවත් ජීවිතයක් බවට පත් කරගන්න හැම දිනාම උත්සාහවත් වෙන්නයි කියලා මතක් කරනවා. ඉතින් අද මේ විදිහේ මේ වගේ දේශනාවක් සිද්ධ කිරීමට දායකත්වයේ දරූ පින්නතුන් පිළිබඳව සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වර්තමාන යුගයේ විශේෂයෙන් අපේ ලංකාවත් ලෝකයක් හැමතැනම බැලුවාම භයානක රෝග පීඩා වලින් පිරිච්ච කාලයක් හැටියට තමයි තිබෙන්නේ අපට ධර්මයේ සිහිපත් වෙන මරණය සිහිපත් වෙන ජීවිතයේ තියෙන අස්තිරත්වය සිහිපත් වෙන යුගයක් ඒ නිසා ඒ යුගයේ බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ඉඩකඩ සලස්සලා දුන්නේ දෙමටගොඩ පදිංචි සීතා පෙරේරා මහත්මිය ඒ මහත්මියත් ඒ වගේම එතුමියගේ දරුවන් වන නුවම් සංගීත ජනසා කියන ඒ දරුවන් තුන්දෙනත් ඉක්ම යන මුණුබුරනොත් කියන මේ පිරිස තමයි අද දේශනාවෙහි දායකත්වයේ දරමින් මේ බෞද්ධ නාලිකාවේ ගුවන් විදුලිය මගින් මේ ධර්මය ලංකාවට පමණක් මේ බණ අහන්න කැමති ලෝකවාසී හැම දෙනාටම ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වලා දුන්නේ. ඉතින් ඒ අයගේ අරමුණ අපි මුලින් සඳහන් කළා. හරියටම මීට මාස 3කට පෙර පරලෝ යන්නට යෙදුන නිමල් රාජපක්ෂ තමන්ගේ දයාබර ස්වාම පුරුෂයාට ඒ දරුවන්ගේ දයාබර පියතුමාට පින් අනුමෝදන් කරන්නයි මේ ධර්ම දේශනාව මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් දායකත්වයේ දරමින් ඒ පින්තුම් ක්‍රියා කළේ. ඒ නිසා ඒ අය බොහොම ලොකු යුතුයකමක් සත්පුරුෂ ධර්මයක් කෙලෙහි ಗುಣ දැක්වීමක් මේ කාලයේහි බොහෝ දෙනෙකුට එකට එකතු වෙලා මේ තුන් මාසයේ පින්කම් සිද්ධ කරගන්න බැරි කාලයක්. ඉතින් එහෙම වුණත් කල්පනා කළා මේ ධර්ම දානමය මහ පින්කම සිද්ධ කරගෙන ඒ ස්වාමි පුරුෂයාට පියතුමාට පින් අනුමෝදන් කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙනයි මේ අය මේ විදිහට මේ පින්කමෙහි දායකත්වය දරන්නේ. ඒ වගේම තව දුරටත් බලාපොරොත්තු වෙනවා ඒ අභාවප්‍රාප්ත වුණ ආර්ය මුනිදාස පියතුමාටත් කන්ද උඩගේ සුනන්දා මෞතුමිය ඇතුළු තමන්ගේ කුල પરම්පරාවල මිය පරලොව ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්ටත් බලාපොරොත්තු වුණා. ඒ නිසා ඒ අභාව ප්‍රාප්ත නිමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු තමන්ගේ පවුල් પરම්පරාවල මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයා මේ පින්පෙත් අනුමෝදන් වේවා පින්පෙත් ලබාගෙන තම තමන්ගේ පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕන අපට මේ වගේ ලෝකයටම බණ කියන්නට ධර්ම දානමේ පින්කම් සිද්ධ කරගන්න අපේ දායක දායිකාවන්ටත් සාමීන් වහන්සේලාටත් ඉඩකඩ සැලසුනේ අපවත් වී වදාළ බෞද්ධානාලිකාවේ ආරම්භක ස්වාමීන් වහන්සේ හැටියට සැලකෙන සම්බෝධි විහාරාධිපති මේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරලා උන්වහන්සේත් මේ පින්පෙත් ලබාගෙන තමන්ගේ ජීවිත වාසනාවන්ත කරගෙන උන්වහන්සේ බලාපොරොත්තු වෙන විදිහෙන් තමන් බලාපොරොත්තු වෙන විදියෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උන්වහන්සේටත් මේ පිනත් උපයෝගී වේවා ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම සුජීවත්ව සිටින ඒ රීතා පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය නුවන් රංගික ජනසාදු දරුවන්ට චිත්ත චිත්ත කියන මොනුබුරන්ට ඒ හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා තුනුරුවන්ගේ සරණින් මේ කරන උතුම් ධර්ම දානමේ මහා පිංකමේ ශක්තියෙන් ඒ හැමදෙනාටම නිදුක් බව නිරෝගී භාවය චිරජීවනය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ කාලයේදී කොරෝනා කියන මේ මහා වසංගත රෝගය නිසා හැමදෙනාම බියට සන්ත්‍රාසයට පත් වෙලා තියෙන කාලයක්. ඉතින් ඒ නිසා අපි මේ කරන හොඳ වැඩ යහපත් වැඩවල ශක්තියක් තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයක් දෙවියන්ගේ දේව ආශිර්වාදයක් මේ හැම පින්කමකම ශක්තිය හේතු වෙලා මේ මහා වසංගත රෝගය ලංකාවෙන් ලෝකයෙන් හැමතැනින්ම පුරන් වේවා කිසි කෙනෙකුට මේ රෝග පීඩාව නැවත නොවැළඳේවා වැළඳිලා තියෙන හැම දෙනාටම නිරෝගී සුවය ලැබේවා හැම දෙනාටම සැනසෙල්ලක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු ඉතින් සමස්ත දිව්‍ය සමූහයා ඇතුළු පින් ගන්න බලාපොරොත්තු වෙන ලෝකවාසී සියලුම සත්ව භූත හැම කෙනෙකුටත් මේ කරගත් පින්කම් අනුමෝදන් කරනවා ඒ සෑම දෙනාම පින් ලබා ගනිත්වා සැපයෙන් සැපයටපත් වේවා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේදී හැම දෙනාම විකරණ පන්සිල් සමාදන් වීමෙන් ඒ වගේම ධර්ම දේශනාවට හුම්කම් දීමෙන් ධර්ම පූජාදී සිද්ධ කර ගැනීමෙන් හැම ආකාරයකින්ම සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ඒ බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු මේ සඳහා අපකැපව ක්‍රියා කරන සියලු දෙනාටමත් ඒ වගේම හැම දෙනාටම මෙලව සැනසෙල්ල ඇති වේවා පරලොව සැනසෙල්ල ඇති වේවා සදාකාලික උතුම් සනසිල්ලවන අමා මහ නිවන් සැපසීම සැනසීමට අද මේ කරගත් උතුම් පින්කමත් හේතු ආසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු මම් පරං සෑම දිනාටම උතුම්ම වූ ධර්ම අවබෝධය කරගෙන අමා මහ නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා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 එවතුම් වූ සධර්ම දේශනා පවත්වා වදාළ මීරිකම මිනිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. Yeah.